මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී ගැටුම්කාරී අර්බුද තුලින් මුවන් පැලස්සේ දූෂිත ව්‍යාපාරකරුවන් හා සියලු සහචරයින් නීතියේ රැහන් වලට කොටු වෙමින් සදාචාරයේ අරුණාලෝකය ජන හදවත්වල යලිත් සටහන් වන මුවන් පැලසේ ආකර්ශනීය සිද්ධි වින්‍යාසය අදත් ගුවනට මුසු කෙරේ. රාලේ ඇහුණාද රාලේ ලේ දඬු කොටන සද්දෙට මෙයාට මං කතා කරන සද්දෙත් ඇහෙන්නේ වගේ. බැදිරාලේ බැදිරාලේ ගහ උඩ මොකෑ ඔය කරන්නේ? මොකද මේ? ආ වතුර විදානේ. මේ ලී දඬු කපන සද්දෙට ඇහෙන්නේ නැතුව ගියා. <laughs> මට හිතුණා පොඩි යෝමනාවකට හම්බ වෙන්න කියලා. ආ ඔහොම ඉන්න මම බෑලා එන්නම්. හරි. මම මේ ලියන් දඬු තුන හතරක් කපා ගන්නට ආපු ගමන් උදුළු මිටවල් තුන හතරකට ඒකට කාරි නෑ හොඳයි හොඳයි මම මේ කාරණයක් දැනගන්න කියලා තමුන් නැහැ මේ ඊයේ පෙරේදා මා බැද්ද කලාවේ කරක් ගැහුවා. ආ ඔව් ඔව් ඔව් ඔව් මං ඔය පැණි මොරයි gadu guda ටිකකුයි කඩා ගන්නට මා බැද්දට ගියා. මේ ඒදී මට ඔය මුවන් පැලසේ වෙදිකාර්යා මුලිච්ච වෙලා ගමනක් යන්න වරෙන් කියලා කතා කරා. ඊට පස්සේ උඹ ගියා. හොඳයි. ගියාට පස්සේ වෙච්ච සංගෙදී මට කියපන්. ආ මේ වෙච්ච සංගෙදියද? ඒක ඉතින් මේ විධානයේද කියලා වැඩක් නෑ නේ <laughs> මට කියලා වැඩක් නෑ කියන්නේ ඇයි? යකෝ මමත් මහේජන්ත උන්නාන්සේගේ තානාන්තරයක් දරන ඉංග්‍රීසි ආණ්ඩුවේ නිලධාරියෙක්. උඹලා මගේ වෙල් විධානේ පට්ටමට නිග්‍රහ කරනවා නම් ඒක වස වැරද්දක්. අපි උඹට නිග්‍රහ කරනවා නෙවෙයි විදානේ. උඹගේ වැඩවලින්ම උඹ හැල්ලුවට වැටලා ඉන්නේ තේරුණාද? යකෝ ඔහොම කට කැඩිච්ච කතාවක් මේ මුවන් පැලැස්සේ එකෙක් මට කිව්වේ නෑ. එකෙක් මට කිව්වේ නෑ. උඹ උඹ දැනගනිමු. මේ මේ පොඩ්ඩක් පොඩ්ඩක් මම මේ කියන දෙයටත් ඇහුම්කන් දීලා බලමු. පහුගිය නියඟේ වෙලාවේ මිනිස්සුන්ට වතුර පොදක් නැතුව දුක් විඳිද්දි අපි උඹට කිව්වේ නැද්ද? ඒක මම බලාගන්නම් කිව්වට උඹ මොනවද කළේ? ඈ අපේ ගැටිස්සුව කැලේ දරට ගිය වෙලාවේ තුවක්කු වෙඩි ගැස්සিলা උම් බය බිරාන්ත වුණාම අපි උඹට කිව්වේ නැද්ද? හොයලා බලන්න. තව ඔබ ඒක මම බලාගන්නම්. කීවට මොන කෙංගෙඩියක්ද කෙරුවේ? ඈ ඒ විතරක් මේ මාබැද්ද කැලේ අලිපටව කොටු කරගෙන පිටජාවාරම්කාරෝ මේකට ඇවිත් අපේ අලිපටව විකුණද්දි අපි උඹට කීවේ නැද්ද ඈ මේ මේ මේ මම මගේ රාජකාරි මට්ටමෙන් වැඩ සේරම කරලා තියෙන්නේ. <laughs> උඹලගේ ඔය තදියමට ඒව නොකරුණාට මම පලිත මිනිහා බදනගණින් විදානේ මේ රාජකාරි මට්ටමින් උඹ වැඩ කරපන්. උඹට අයිති නැති වැඩ වලට උඹ මොකටද මේ ඒකත් මම බලාගෙන යන් කියන්නේ. මොනවද? මොනවද? මට අයිති නැති වැඩ. යකෝ මං වෙල් විදානේ නම් මට හැම දෙයක් ගැනම බලන්න පුළුවන්. ඔව් හැම දෙයක් ගැනම. <laughs> එහෙමද හිතන් ඉන්නේ? ඈ එහෙම තමයි ඉන්නේ. එහෙම තමයි. <laughs> මීට පස්සේ මීට පස්සේ වෙඩික්කාරයටවත් අර මුවන් පැලැස්සේ ආරච්චිලා කියන මිනිහටවත් උන්ට කත්ත දින උඹලටවත් මේ මා බැද්ද කැලෑව අරහන් අපේ මිනිහේ කැලෑවේ හේරක් කොටා ගත්තාම තියෙන වරද මොකද්ද බල ගිහින් උන්ට වැඩ තිබ්බා මිනිහේ කේනක් කෙටුවට නම් වරදක් නැහැ නමුත් කාන්තා හේනක් වගා කරනවා නම් බරපතල වරදක් ඒ විතරක්ද තමුන්ගේ වෙල් විධානකමට මුවා වෙලා එක පැත්තකින් හොරට දඩමස් විකුණනවා ඈ කවුද නොදන්නේ අපි දඩමස්සිය කුලන්නේ නෑ මිනිහෝ. ඒව කරන්නේ වෙඩික්කාරයා. ඈ එතකොට කංශවවන්නේ. කංශවවන්නේත් වෙඩික්කාරයා. මේ මතක තියාගනින් විදානේ. වෙඩික්කාරයාව අල්ලන්ට කංශවවන්නේ උඹ. කුලියට මිනිස්සු දාලා. මොකක්ද කිව්වේ? මොකක්ද කිව්වේ? කුලියට මිනිස්සු දාලා? මේ මේ විදානේ. ඔව් උඹ හිටු හිටු හිටු. ඇයි ඇයි මොකද ගහන්නද? උඹ දැනගනින් මේ මුවන් පැලැස්සෙන් ලෝක යුද්ධයටත් ගිහින් අවුරුදු 12ක් ඔව් අවුරුදු 12ක් යුද්ධ කරලා ආපු සිංගප්පූරුව කියන්නේ යකෝ මේ මට බැද්දරාලට පලාහකට මහේජන්ත උන්නාන්සේ දන්නවා බැද්දරාල කවුද කියලා. අතක් තිබ්බොත් උඹ බලාගෙනයි තේරෙනවද? ඉගහට මෙතනින් පැනගන්න එක නම් ආ පැනලා දිව්වට උඹ උඹේ වැඩේ වරද්දගත්තා කියලා හිතාගනින්. විධානේ පට්ටමත් ඉවරයි. ආව් විධානේ පට්ටමත් ඉවරයි. හරි හරි බලමු. කොළුවෝ කොළුවෝ අන්න අර වලව්වේ ගේට්ටුව ළඟ ඉන්නේ කවුද බලාපන්කෝ. ආ හොඳයි. කවුරු හරි උස මිනිහෙක් කවුද කවුද මේ ඉන්නේ ආයිබෝමන්ට රාලාමේ මම මා බැද්දේ බැද්දේරාල ඕ මේ අපේ බැද්දේරාලනේ හරි හරි ඔහෙන් ඈඳි ගන්නකෝ ආ පහුගිය දවසක මා බැද්දේ කැලේදී ලොකු ධර්මරයක් වෙලා පිළිකාරයා විදරාලගේ গিදරටම පංගනාතු කරාගෙන ඇවිත් බේත් හේතුත් කරපු බව ආරංචි වුණා ඕ වෙලාවේ හැටියට දනිපනි ගාලා අමාරුවෙන් විදරාලගේ গিදරට පුදලගෙන ආවේ ආරච්චිල මහත්තයෝ කීප දොහක්ම මමත් ගියා බලන්ට තව මාත් තුවාල හොඳටම හොඳ වෙලා නැහැ හ්ම් අද එතකොට මේ වෙදිකාරයා බලන්ට ගිය ගමන්ද යන ගමන්ද අද නම් මම මේ සමුන්නාන්සෙම හම්බ වෙන්න ආ එහෙමද හා හොඳයි හොඳයි එහෙනම් ඉතින් කාරණාවල් කියමුකෝ බලන්ට මේ සමුන්නාන්සෙ දන්නවනේ මේ මුවන් පැලැස්සේ මාබැද්දේ වෙල් විදානේ ආහා ඔය කියන්නේ වතුර විදානේ. ආ, එයා තමයි, එයා තමයි. ආහා. මිනිහා මාව හම්බ වෙන්න ඇවිත් මට තරජනිය කරලා කීවා. ආ, මුවන් පැලැත්තේ ආරච්චිලටවත් වෙඩික්කාරයටවත් මටවත් මීට පස්සේ මා බැද්ද කැලේ පැත්තට එන්න තහනම් කියලා. ඈ? ඔව්. <laughs> මම ළඟ හිටියනම් අම්මපෝකගේ හොම්බට දෙකක් කනිනවා හොම්බට දෙකක් කනිනවා මේ ආරජල මහත්තයෝ අර කංශහේන් බමන මිනිහා එයාගේ මිනිහෙකුලු ඒව කංශහේන් නෙවෙයිලු නිකන් හේන්ලු මිනිහට වෙඩි තිබ්බ එකත් ලොකු වරදක්ලු එතකොට මේ කංශහේන් වවන්නේ වෙඩික්කාරයලු දඩමස්සු කුණන්නේ වෙඩික්කාරයලු ඔහොම කියාගෙන කියාගෙන යනකොට මං කියවා උඹ දැනගනින් ඔය සේරම කරන්නේ උඹයි උඹේ කූටාලියයි කියලා. ඔව්. බැද්දිරාල උඹට තෑග්ගක් දෙන්න වටිනවා උඹ මේ කනේ පාරක් දුන්නා වගේ මේවා විධානගේ මූණටම කිව්වට. බව තින් ඒ වෙලාවේ මූමට ගහන්න බැන්නනේ ආරච්චිල මහත්තයෝ. අයියෝ සාකීටි නිතින් ගැව්වද උඹට? ඈ ගහන්න. ඒවා සුම්මා පාන් කඩයක් වගේ තල්ලු කරනකොටමත් වැටලා දුවන්ට ගත්තා. <laughs> යස පාඩම යස පාඩම. <laughs> මං විධානයට කිව්වා අවුරුදු 12ක් ලෝක යුද්ධ කාලේ යුද්ධ කරපු සිංගප්පූරු කැප්ටන් මං මං ගැන මහේ ජන්ත උන්වහන්සේත් හොඳට දන්නවා. හ්ම්. ඔබගේ විධානයේ පට්ටම ගලවලා උඹට හොඳ පාඩමක් මම උගන්වනවා කියලා කිව්වා. <laughs> බොහොම හොඳයි. බොහොම හොඳයි. එහෙම කියපු එක බොහොම හොඳයි. මේ සිංගප්පූරු කැප්ටන් ඈ ගුවන් පැලසේ විතරක් නෙමෙයි ලංකාව පුරාමත් කවුරුත් දන්නවා දැන් මේ පැන්සොන් ගියත් ඉතින් බැද්දේරාලා හමුදා නිලධාරියෙක් බව කවුරුත් දන්නවන්නේ <laughs> එහෙම ඉතින් බලනකොට වතුර විදානේ මොකෙක්ද නේද? බොහොම හොඳයි බොහොම හොඳයි. ඉංග්‍රීසි ආණ්ඩුවේ හිටපු නිලධාරියෙක් වැඩිහිටියෙක් හැටියට එහෙම උපදේශයක් දීපු එක ගැන මම බැද්දේරාලට බොහොම ප්‍රශංසා කරනවා. මේ ඉන් වැඩිමනත් වතුර විධානයේගේ දූෂිත අකට යුතු සම්බන්ධයෙන් වග විභාගයක් පවත්වලා මහා ඒ ජන්ත උන්නාන්සේගේ දැනුම නියෝගයේ ඇතිව දඩ ගැසීම හිරේ විලංගුවේ දැමීම වැඩ තහනම මේ සේරම දේවල් අපි ක්‍රියාත්මක කරනවා මේ ඒ විතරක් නෙවෙයි ආරච්චිල මහත්තයෝ ඔව් වතුර විධානයේ අර කූටාලියටයි නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ ඔහො ඔව් ඔව් ඒක හරි ඒක හරි අපි හැම දිනම එකතු වෙලා මේ මුවන් පැලැස්සේ අනාගත පරපුර වෙනුවෙන් සුදුසු වාසනාවන්ත භූමියක් බවට පත් කරන්න ඕනේ. ඕන්න. එහෙමනම් ආරච්චි මහත්තයෝ මම මේ ගමන්ම අපේ වෙඩික්කාරයත් බලාගෙනම යන්නම්. ආ හොඳයි හොඳයි. ආ ආ මේ මැණිකෙත් ඔය එන්නේ. හ්ම් හ්ම් හ්ම්. ආ මැණිකේ මං ගියා අපේ මේ කුලංගන සමිතියේ රැස්වීමකට. ආ දැන් මේ මොකද මේ සූදානම යන්ටවත්ද? ඔව් යන්ට කියලා මැනිකේ. ඇවිල්ලා ටික වෙලාවක්. මේ රාධාමිත් එක්ක කතා ගෙරුවා එදා මාබැද්ද කැලේ ගොහින් වෙඩික්කාරයට වෙච්ච සංගතිය ගැන. ඒ මිනිස්සයාට තාමත් හොඳක් නැති පාටයි. ආ පිපාසිත් ඇති නෙමෙයිද? මේ අපි ඉරමුසු එකක් බීලම හිටමු. කිතුල්ලා කුරුත් තියෙනවා. බොහොම හොඳයි මිනිකේක. අපේ රාලහාමිටත් තියෙනවා මම මේ කෝප් එකට දාලා. මේ. ආ හදින්න දෙන්න දෙන්න මෙහාට දෙන්න. ආ බොන්ට බොන්ට දෙදරාල බොරා රස්නෙම තියෙනවා. රසයි නේද? බොහොම හොඳයි. වෙලාවේ ඇටියට. ආ බිවනේ එහෙනම් මේ ආනාමි යන්න අවශ්‍යයි හොඳයි හොඳයි ගෙහුම් එන්ට ගෙහුම් එන්ට හොඳයි මණිකේ මණිකේ බලන්නකො අර එන්නේ කවුද කියලා අර <laughs> වෙන්ට පුළුවන් තරම් වින්නයි සිද්ධ කරාගෙන ඔය එන්නේ වෙඩික්කාරයා ආ අත් දෙකයි කකුලකයි සුදු පටි වලින් වෙලලා කිහිලි කරුවකින් එනකොට මට නම් මේ විදික්කාරයද කියලා හිතාගන්නවත් බෑනේ වැ. ඔය කිහිලි කරුව මෙහාට දීපම්කෝ. ආ වරේ වරේ. දැන් ගිහින් ඔතන ඈදි ගන්නේ. මේ කලබලයට ඇවිදින්නේ නැතුව එක තැනක සතියක් විතර හිටියානම් තුවාලේ ඉක්මනටම හොඳ වෙනව නෙවෙයි. එහෙම ඉන්න කම්මැලි මැනිකේ. ආහහා. ඒකයි ටිකක් මේ හැමේ හැවිදින්නේ. ඔව් ඉතින් එකම තැනකයි ඉන්නවට වඩා ඇවිදින එකත් හොඳයි. හැබැයි ඉතින් චන්ඩි කොමට එහෙම නෙමෙයි ඕ. <laughs> ඇත්තෙන්ම ආරච්චිල මහත්තයෝ මට හොඳ හිත තියෙන රත්තරම් මිනිහෙක් හම්බුනා. ආ බැද්දිරා <laughs> හරිම නිර්භීත මිනිහා ඔව් ඔව් ලෝක යුද්ධ කාලේ යුද්ධයට බැදීලා අවුරුදු 12ක්ම යුද්ධ කරලා පදක්කම් ගහපු කෙනෙක් තමයි ඔය බැද්දිරාල සිංගප්පූරු කැප්ටන් කිව්වහම ඒ කාලේ කවුරුත් දන්නවා <laughs> ඔය වගේ හොර තක්කඩි අල්ලන වැඩවලට හරීම හපනෙක් බැද්දිරාල. <laughs> බැද්දිරාල මෙහි ආවා මාව හම්බ වෙන්න. ඇවිත් ඔය සේරම විස්තර කරලා කීවා මට. <laughs> ඕවා පිටිපස්සේ ඉන්න හොරු සේරම වතුර විදානේගේ කටින්ම අල්ලගෙන තියෙනවා. ඕ ඒ විතරක් බැද්දිරාලයි ඔය විධානයේ අතර මහා රණ්ඩුවකුත් ගිහින් තියෙනවනේ ඔය මහා බැද්ද කැලේදී. <laughs> මෙච්චර කාලයක් අපිව බිල්ලට දිදී. හැංගි හැංගි වැරදි කරපු අය දැන් අහුවෙලා. අනේ ආරච්චිල මහත්තයෝ පුළුවන් නම් ඔය මහායජන් තුන්නාංශයෙන් අවසර අරගෙන දෙන්න අපිට මේ හොරු අල්ලන්න. ඉතින් හරිය බැද්දරාලයි මමයි බාරගන්න. ආ කියනකොටම මේ වෙදමාමත් එනවා. හැබැයි ඔය එන්ට වෙදමාමා එන්ට. එන්ට. ම්ම්. ඇවිද ගන්තව බැරි මිනිස්සු මේ අද මේ වලව්වටම ඇවිල්ලා ඉන්නේ ඈ. ඒ කොහමද හැබැයි? වෙදවා මගේ අත්ගුණයට පිසිද්ධ වෙන්න මිසක් වෙන ප්‍රාතිහාරයකට නෙවෙයි වෙදමාම <laughs> බද්දරාල එදා වදෙන් පොරෙන් තඩලාගෙන මල් ළඟට ගෙනාවේ වෙදිකාරයාගේ මල් කඳ හැබැයිට එහෙන් ඔළුව පැලි අත් කකුල් වල හැම ගැලවිලා ලේවලි නැවි ලේවිලා ඒ නුමුන්වත් ඉතින් ඉලිසින් වහන්සේලාගේ ඖෂධ රාජීන් වහන්සේලාගේ මේ විස්මිත බලමයි මේ අපේ පන්නනල ගැට ගැහෙනවා අර බැද්දිරාල මං හම්බ වෙන්න ආපු ගමන් සීරෝම ඔය විස්තර මට කීවා අර වතුර විදානේ කියන මිනිහා බැද්දිරාලත් එක්ක මහ රණ්ඩුවකුත් ගිහින් එහෙනම් මහා බැද්දේ කැලේ ඇතුලේ ඒගොල්ල කරන වැඩවලට ඇඟිලි ගහන්න එපා කියලා වතුර විදානේ අපට දැන් තහනම් නීතියකුත් දාලා. එහෙනම් දැන් හොරු ටික අතටම අහු වෙලා ඕන. කියලා මහත්තයා. මහා ඒජන්ත උන්නාන්සේට කියලා මේ පල් හොරු ටික ඉවරයක් කරන්න අවසර ආඥාවක් ලබා ගන්න. මට නැගිට ගන්න පුළුවන් වුණාම ඔය ද්‍රෝහියෝ එකෙක් නෑර මං විනාශ කරනවා ආරච්චිල මහත්තයා. ඔප්පච්චියේ මේ වෙදිකාරයා. ඒ මං කියන දේ අහපන්. මං කියන දේ අහපන් ටික. උන් කාන්තා වගා කරන එක ඈ එතකොට අලියතුන් විලඳාම් කරන එක හැබෑ. එහෙම වුණත් උඹ කියන විදිහට උන් විනාශ කරන එක උඹට අයිති වැඩක් නෙවෙයි. එහෙම කළොත් උඹට ඒක පාපයක්. ඒ හිතරද්ද ආරච්චි වසම බාර මටත් මුන් තාංචි දමනකොට මටත් ඒ හා සමාන කෝපාවිෂ්ඨයක් ඇති වෙනවනේ මපා නුමුන්වත් අපි වෙදමාම කියන දෙයකට ටිකක් අහුම්කන් දීලා බලමුකෝ මේ අපට දරාගන්ත බැරි තරමට කෝපයක් එතකොට ක්‍රෝධයක් ඇති වෙච්ච පළියට පිස්සෝ වෙන්න හොඳ නැහැ හැබැයි හැබැයි ඕ බණ පොතේ අපට කියන්නේ නහි වේරේන වේරානි සම්මන්තික කුඩාචන මං අහලා තියෙනවා වෛරයෙන් වෛරය කිසිදාකත් සංසිඳෙන්නේ නැහැ අන්න අන්න අපට වරදක් කරපු කෙනෙකුට අපිත් වැරදි කිරීමෙන් වැරදි ඉවරයක් වෙන්නේ නැහැ නෑ ඔව් වෛරය ඉවර වෙන්නේ නැහැ මේක මේ සදාකාලික සදාතනික ධර්මයක්. හොඳයි හොඳයි මාමා. ඉතින් මේ වෙඩික්කාරට මොනවද කරන්න කියන්නේ? මම දන්නවා මම දන්නවා. උඹට උඹේ අතපය ආයිමත් වළංගු වෙච්ච ගමන් අද ගින්නි බටේ තරන් ගිහින් ඔය කියන වතුර විදානෙලා එකෙක් දෙන්නේ සදාහට ඉවරයක් කරනවා. හරිනේ. ඒ වගේම උඹටත් ඉතින් මහවුලු ගෙදර ළඟින්ද වෙනවා ඒක හන්තයි. එතකොට ඉතින් වැරදි කරවට එක හැමදාම බේරිලා වැරදි කර කර ඔච්චම් කර කර ඉදි. නෑනේ. උන් කරලා තියෙන වැරදි උසාවි අධිකරණවල වග විභාග වෙලා. හ්ම්. ඔව්. උන් සේරටම දඩ ගහලා. ඉරේ විලංගුවේ දාලා. අරණ දඬුවම දීලා. නීත්‍යානුකූල විසඳීමක් ඒකාන්තයෙන්ම ඇති වෙනවා. මේ විවේදමාම කියාපු දේ හරි වෙඩික්කාරයත්තෝ. ඔව්. අපි හරි කොරෝමේකට මේක විසඳගමු. අන්න හරි. <laughs> ඒක හොඳයි ඒක හොඳයි. හ්ම්. දැන් ඉතින් සෑහෙන වෙලාවක් ගියා නේද? හැබැයි මයි ඔව් ඔව්. වෙඩික්කාරයෝ. දැන් ඉතින් අපේ ගෙදරට යමු. මේ ඇඟේ අමාරුවටත් එක මේ මේ වෙනිවැල් ගැට වතුර ටිකක් ආදී බීලා යන්න පුළුවන් නේද? ආ ඒක හොඳයි ඒක හොඳයි. එහෙනම් වෙද මාමා එක්ක පරිස්සමෙන් ඵලයන්කෝ ඈ යමු මාමා. මම මේවා වග විභාග කොල මහේජන්ත උන්වහන්සේ දන්වන්නම්කෝ. ආ හොඳයි හොඳයි අපි එහෙනම් යනවා. හොඳයි ජීවිතය. තිසරි ගුරුතුමි මොකද මේ මෙතන මේ වටපිට බල බල? ආ මේ සපු මල්ලයි යන්නේ. ඕකලංගේ මැණිකයක් හරි අයියා හරි මාව එක්කන් යන්න මේ නූල්ගත් හන්දියට එනවා කීවා. බොරු නේද කියන්නේ? මට පේන්නේ වෙන කවුරු හරි එනකන් වගේ. නෑ නෑ නෑ බොරු නෙමෙයි. මැණිකයක් හරි ඒ අයියා හරි එනමමයි කීවා. නැත්තම් වෙන කවුරු හරි එවනවා කියලාත් කිව්වා. නෑ නෑ නෑ නෑ. කවුරු හරි එනකන් තමයි මේ වටපිට බල බල ඉන්නේ. වෙන කවුරු එනකන්ද? <laughs> වෙන කවුරුවත් නෑ මේ මට. මෙතෙන්ට තනියට කවුරු එක්කද ආවේ ගුරුතුමී? හ්ම්? මට ගුරුතුමී කියන්න එපා. හ්ම්. කිසරි කියන්නම් එහෙනම්. <laughs> නෑ නෑ නෑ නංගිම කියන්නම්කෝ. ඕ නංගිම කියන්න. ඒකට ගැලපෙන්න මමත් ඔයාට සපුමල් අයියම කියන්නම්කෝ. හොඳයි හොඳයි. තිසරි නංගී තනියට කවුරු එක්කද මෙතෙන් ඩාවේ? අපේ අප්පච්චි එක්ක. අඳුරන ලොරි එක. ආ මේ ට්‍රංක පෙට්ටිය මොනවලද? කොහෙන්ද අප්පච්චි? ට්‍රංක පෙට්ටියේ නම් මගේ ඇඳුම්. අප්පච්චි අර කඩේ පැත්තට ගියා මාව එක්කන් යන්න කවුරු හරි ආවද බලන්න. ඉක්මනට මෙතෙන්ට එනවා කීවා. ඉතින් මේ මණිකයක් හරි අයියා හරි බැරි වෙලාවක් නාවොත් අයියට හිතෙනවද එහෙම? ඒගොල්ලෝ එහෙම අය නෙවෙයි. අර කවුද පාර පැනගෙන මෙහාට එන්නේ? ඈ? ඒ අපේ අප්පච්චි. මේ එනවා කියපු අය තාමත් ආවේ නැද්ද දුව? තාම ආවේ නෑ අප්පච්චි. මේ සපුමල් අයියා. මැනිකේ අක්කගේ මල්ලි. මැනිකේ අක්කා දැන් එනවා කියවද පුතේ? අක්කට එන්න විදියක් නැහැ. අයියත් එක්ක ගමනක් ගිහින්. අක්කමට කීවා ලූල් වත්තට ඇවිත් තිසරණන්ගේම ගෙදරට එක්කන් එන්න කියලා. හොඳයි. එහෙම හොඳයි. එහෙනම් පුතා ත්‍රිවේසමෙන් දුවව එක්කන් යන්න. හ්ම්. ඒත් මේ ට්‍රංක ඒක මං අරගන්නම්. එච්චර බලකුත් නැහනේ. මං ගන්නම් මේක. හොඳයි හොඳයි හොඳයි. එහෙමනම් ත්‍රිවේසමෙන් යන්න. මේ නూరుට ලොරියක් තියෙනවා. මට ඒක යන්න පුළුවන්. අප්පච්චි එහෙනම් පරිස්සමට යන්න. හරි හරි පුතේ මං යන්නම්. ඔයගොල්ලෝ පරිස්සමෙන් යන්නකෝ. හ්ම් හරි හරි. මේ සපුමල්ලයි මාව එක්කන් යන්න මණිකයක් ඇවිත් සපුමල්ලයි නම් ඇයි මට ඒක මුලින් නොකියවේ? මොන දෙයක් වුණත් කාටවත් මුලින්ම කියන්න හොඳ නෑ තේරුණාද? හපෝ මියාගේ තියෙන ඝනකම විතරක්. ওই <laughs> ටිකට තිසරණන්ගිට පොඩි තරහකුත් ඇවිද්ද? පොඩි නෙවෙයි ලොකු. හ්ම්. දැන් මගේ ට්‍රංක පෙට්ටිය තුස්සන්යන්ට වෙලානේ. අයියා මට ඉතින් හිත යටින් බයිනවත් ඇති. මේ සපුමල් අයියා එහෙම කෙනෙක් නෙවෙයි නංගි. මුවන් පැලස්සේ පුංචි ඉස්කෝලේට ආපු පුංචි ගුරුතුමිය වෙනුවෙන් පුංචිම පුංචි උපකාරයක් විතරයි මේක. තේරුණාද? ගොඩාක්ම ස්තුතියි අයියා. අප්පච්චි පත්‍රීම මුවන් පැලැස්සට හැදුවාම මම එන්ට බෑ කියලා ඇඬුවා. හ්ම් ගොඩක් මැඬුවද? දවස් දෙකක් විතර ඇඬුවා. <laughs> ඉතින් අදින් පස්සෙත් නංගි අඬනවද? මෝම් පැලසේ පාවෙලා. අපෝයි නෑ. මැනිකේ අක්කගේ අයියා අපච්චි අඳුරනවා. මැනිකේ අක්කත් හරි හොඳයි. දැන් ඉතින් සපු මල්ල අයියත් අපිට ඉන්නවනේ. <laughs> හැබැයි සපු මල්ල අයියා සතියකට වතාවක්වත් මැනිකේ අක්කලගේ ගෙදරට එන්න ඕන. ඒක නම් කල්පනා කරලා බලන්න ඕනේ නංගි. පැලැස්සේ අද රංගපෑම් ආරච්චිල විජේරත්න බරකාගොඩ මණිකේ ශීලා පර්ණමානගේ වෙදමාමා උලපනේ ගුණසේකර වෙදිකාර්යා කමල් ගමකේ වතුර විදානේ විජේශ්‍රී බෝපගේ සපුමල් රෝහණ සිරිවර්ධන තිසරි ගුරුතුමි හිරුනි රත්නායක මුවන් පැලස පර්යේෂණාත්මක පිටපත ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ඉන්දික නිශාන්ත සහ ජයන්ත චන්ද්‍රලාල් සංස්කරණය කෝකිල අමරසිංහ නිෂ්පාදනය නන්දා ජයමාන